ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ රූප විභාගය තුල ඒ රූපයේ විග්‍රහයට ලක්වන ආකාර පහක් අපි මූලික වශයෙන් ඉගෙන ගත්තා. සමුද්දේසා විභාගාච සමුට්ඨාන කලාපතෝ පවත්තික්කමතෝ චේව පංචදා තත්ත සංඝහෝ කියලා මේ අභිධර්මාර්ථ සංග්‍රහයට අනුව ඒ ඔස්සේ අපේ මේ රූප ගැන මුලින්ම රූප සමුද්දේශය ඉගෙන ගත්තා. ඊළඟට රූප විභාගය පිළිබඳවත් අපි සාකච්ඡා කළා. ඒතර අද දිනේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ කාරණාව පිළිබඳව. ඊළඟට පෙන්වා දෙන්නේ සමුත්ථාන පිළිබඳව. ඒතර මෙතන සමුත්ථාන වශයෙන් අපි ඉගෙන ගන්නේ සෑම ධර්මයකම පහළ වීම සඳහා හේතුප්‍රත්‍ය ධර්මයන්ගේ උපනිශ්‍රයක් ලැබිය යුතු වෙනවා. ඒතර හේතුප්‍රත්‍ය ධර්මයන්ගේ උපනිශ්‍රයකින් තොරව කිසිම ධර්මයක පහළවීමක් නැහැ. ඒතර අපි සිත් පිළිබඳව ඉගෙන ගන්නකොට ඒ සිත් පහළවීමේ හේතු ගැන ඉගෙන ගත්තා. එතකොට අපි මූලික වශයෙන්ම සම්ප්‍රයෝග ලක්ෂණ හැටියට ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියලා මේ සිතේ පහළවීම උදෙසා උපනිශ්‍රේ වෙන මේ චෛසික ධර්මයන් හා ගලපමින් මේ චෛසික ධර්මයකින් තොරව සිතේ පහළවීමක්වත් ඒ වගේම මේ සිත පහළවීමකින් තොරව චෛසික ධර්මයන්ගේ පහළවීමක් පිළිබඳවත් සාකච්ඡා කිරීමක් නැහැ කියන එක පෙන්වා දුන්නා. ඒතර ඒක ඕනෝන් පෙරපසු නොවි එක විට සිදුවන ධර්මතාවයක්. ඒ වගේම ඒ නාම ධර්ම සම්බන්ධව අපි සාකච්ඡා කළේ. ඒතර රූප ධර්ම සම්බන්ධේනොත් ඒ වගේම ස්වභාවයක් පවතිනවා. ඒතර රූප ධර්ම පහළ වීමේ හේතු නැත්නම් ඒ රූප ධර්මයක් පහළවන්නට උපනිශ්‍රේවන හේතු තමයි මෙතන රූප සමුට්ඨාන හැටියට දක්වලා තියෙන්නේ. ඒතර අපි හේතු වශයෙන් කතා කරනකොට අපි පෙරදිනේ ඉගෙන ගත්තා අභිධර්මයේ තුල හේතු කියන නාමයේ දෙන්නේ காரணා 6කට කියලා. ඒ කියන්නේ කුසල මූල සහ අකුසල මූල කියන මේ 6ටයි හේතු කියන නාමයේ භාවිත කරන්නේ. ඒතර අපි රූපයන් ගැන ඉගෙන ගන්නකොට සාකච්ඡා කරපු කාරණාවක් තමයි සබ්බංච පනේතං රූපං අහේතුකං. එතකොට හැම රූපයක්ම පහළ වීම සඳහා මේ අහේතුකම් කියන නාමය භාවිත කරන්නේ මේ අභිධර්මයේ අපි ඉගෙන ගන්න හේතු හයෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ කියලා. ඒතර අපි ඒත් එක්කම ඉගෙන ගත්තා දැන් හේතු කියන නාමය ධර්මයේ අනිත් තැන්වල සාකච්ඡා කරනකොට මේ කාරණා හයට පමණක් නෙවෙයි භාවිත වෙන්නේ. දැන් ඒ ධම්මා හේතු පබවා කියනකොට එතන හේතු කියලා යෙදෙන්නේ මේ හේතු හයට නෙවෙයි. ඒ කාරණාව කියන අර්ථයෙන්. එතකොට තවත් නොඑක් තැන්වල මේ හේතු කියන නාමය මේ කාරණා හයට පමණක් නෙවෙයි යෙදෙන්නේ. එතකොට රූප ධර්මයන්ගේ පහළවීමට උපනිශ්‍රේවන කරුණු හතරක් තියෙනවා. රූප සමුට්ටාන හැටියට. ඒවා තමයි කම්ම, චිත්ත, ඍතු ආහාර කියන මේ හතර. ඒවට තමයි රූප සමුට්ඨාන කියලා කියන්නේ. ඒතර මේ සමුට්ඨාන හතර භාවිත කරලා නැත්නම් මේ හතරෙන් තොරව රූප ධර්මයන්ගේ පහළවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ මූලික වශයෙන්ම සාකච්ඡා කරන මේ හේතු නැත්නම් කරුණු හතර දැන් මුලින්ම කර්මය දැන් කර්මයෙන් හටගන්න රූප ධර්ම කොටාසයක් තියෙනවා. ඒවට කියනවා කර්මජ රූප කියලා. ඊළඟට සිතෙන් හටගන්න රූප කලාප රූප ධර්ම තියෙනවා ඒවට අපි කියනවා චිත්තජ රූප කියලා. ඒ වගේම ඍතුව කියලා මෙතන හඳුන්වන්නේ තේජෝ ධාතුව. එතකොට ඍතුවෙන් හටගන්න රූප කලාපයන්ට අපි කියනවා ඍතුජ රූප කියලා. ඊළඟට ආහාරයෙන් හටගන්න රූප කලාපයන් තියෙන ඒවා අපි නම් කළා ආහාරජ රූප වශයෙන්. ත්‍රිමූලික වශයෙන්ම අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණාවන් පිළිබඳව. ඒකෙන් මුලින්ම පෙන්වා දෙන්නේ කර්මජ රූප පිළිබඳව. දැන් කර්මජ රූප වලටම අපි නමක් භාවිත කරනවා කටත්තා රූප කියලා. ඒතර කර්මජ රූපයන්ටමයි කටත්තා රූප කියලත් කියන්නේ. ඒතර කර්මජ රූපයන් පහළ වීම සඳහා උපනිශ්‍රය වෙන්නේ යම්කිසි කර්මයක්. ඒතර ඒ කර්මයේ කර්මයේ සිදු කරන මොහොත තුල ඒ කර්මයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ මොහොතේදීම කර්මජ රූප කලාපයන් උපද්දවන්න. ඒතර දැන් ඔයත්තන්ට පැහැදිලි අපි දැන් මේ මොහොතේ මේ ධර්මයක් ශ්‍රවණය කිරීම වශයෙන් රැස් කරන්නේ කර්මයක්. ඒතර ඒක ප්‍රවෘත්ති කර්මයක දැන් මේ මොහොතේ අපි රැස් කරන කර්මයක් මේ වර්තමානය තුල. ඒතර මේ රැස් කරන කර්මයෙන් මේ මොහොතේම විපාකයක් ඇති කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒතර ඒකේ විපාකයක් ඇති වෙන්නේ මේ කර්මය නිරුද්ධ වුණාට පස්සේ ඒක විපාක දීමට තරම් මෝරණ ස්වභාවද විපාක කියලා කියන්නේම මෝරපු ස්වභාවය. එතකොට ඒක කර්මයේ සිදු කොට අවසන් වෙලා සමහර විට කල්ප ගාණක් ගියාට පස්සේ හරි සුදුසු අවස්ථාව සම්මුඛ වුණාම තමයි ඒකේ විපාකයක් ඇති කරවන්නේ. එකෙන් කිව්වේ නෑ හැම කර්මයකම විපාක කල්ප ගාණකට පස්සේ ලැබෙන්නේ කියලානේ. ඒක එකක් විතරයි අපරාපරිය. නමුත් තව ditta ධම්ම වේදනීය වශයෙන් කර්ම විපාක දෙන අවස්ථාවන් ඒකතරම් අර අපිට දැනෙන ආකාරයෙන් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර බලවත් කර්මයන් තුල පමණයි. දැන් ඒක මතකයි දැන් අර සරියුත් තෙරුන් වහන්සේට පහරක් ගැසපු නන්ද යක්ෂයාට ඒ කර්මයේ හේතු කරගෙන ditta ධම්ම වේදිනී වශයෙන්ම විපාකයක් ඇති වුණා. ඒ මොහොතේ මේ විපාකය ඇති වෙලා ඒ කර්මය උපනිශ්‍රය කරගෙන දුගතියට ගියා. එතකොට තවත් අර මේ උප්පලවන්නා රහත් තෙරණිය දූෂණය කරපු ඒ නන්ද කියන මානවකයාටත් ඒ වගේ විපාකයක් ලැබුණා. ඊට පස්සේ දැන් චින්චි මානවිකාව වගේ අයටත් එහෙම විපාක ලැබුණා. එතකොට ඒක අර බලවත් කර්ම තුල පමණයි. ඊට පස්සේ අර තවත් වෙන කුසල කර්ම විදිහට දැන් ditta ධම්ම වේදිනේ වශයෙන් විපාක ලැබුණු අවස්ථා කීපයක් දක්වනවා. කියන්නේ අර එක දවසක් මේ සැරියුත් තෙරුන් වහන්සේට හෝ අනුරුද්ධ තෙරුන් වහන්සේට මතමතක විදිහට අර නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ඒ මූලිකම දානයක් හැටියට එක කෙනෙක් එක කියන්නේ යා කුඹුරු වැඩ කරන කෙනෙක් පූජා කළාට පස්සේ අන්න එයාට ඒ මොහොතේම විපාකයක් ලැබුණා. ඒතර ඒ දේවල් හැරෙනකොට ඒ මොහොතේම සාමාන්‍ය විදිහට කර්මයක් රැස් කරාම ඒකේ විපාකයක් ජනිත කරන්නේ නැහැ. ඒතර මෙතන කර්මජ රූප පහළ වෙන්නේ හැම කර්මයකින්මත් කර්මජ රූපයන් පහළ කරන්නේ නැහැ. ඒතර කර්ම නැත්නම් මේ කර්මජ රූප පහළ කරන කර්මජ රූප හට ගන්වන කර්ම චේතනා 25ක් දක්වනවා. ඒ 25 හැටියට පෙන්වන්නේ අකුසල චේතනා 12යි. ඒ කියන්නේ අකුසල් සිත් 12 දෙන චේතනා 12යි ඊළඟට මහා කුසල සිත් අපි 8ක් ඉගෙන ගත්තා. ඒ 8 යෙදෙන චේතනා 8යි. ඊළඟට රූපාවචර කුසල චේතනා 5යි. මෙන්න මේ සිත් 25 මේ කර්ම ඇති කරොත් තමයි අන්න ඒ වගේන් තමයි කර්මජ රූපයන් ඇති කරවන්නේ මේ සිත් 25. ඒතරේ කර්මයන් තුලින් හටගන්වන මේ රූප කලාපයන් දැන් කර්මයට පමණක් රූප ඉපදවීමේ ශක්තියක් නැහැ. ඒ කියන්නේ තනිව දැන් අපි මීට කලිනුත් ඉගෙනගෙන තියෙනවා එක හේතුවකින් යම් කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ කියලා. හේතු ප්‍රත්‍ය රාශියක සමவாயකින් තමයි මේ හැම දෙයක්ම සිදු වෙන්නේ. ඒතර ඒ නිසා අපි කියව දැන් මේ ශරීරය ගැන අපි උපමා කරනකොටත් මේ ශරීරය තුලත් කර්මජ, චිත්තජ, ඍතුජ ආහාරජ කියන රූප හතර කොටාසීම विद्यमान වෙනවා. ඒතර දැන් යම් වෙලාවක කර්මයෙන් රූපයන් උපද්දවනකොට ඒකේ තියෙන ස්වභාවය තමයි දැන් ප්‍රතිසන්දිය ලැබූ මොහොතේ පටන් දැන් ප්‍රතිසන්දිසිත යම් වෙලාවක පහළ වෙනවද ඒ ප්‍රතිසන්දිය ලබන්නේ යම්කිසි කර්මයක විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ලබන්නේ එතකොට යම් භවයක ප්‍රතිසන්දේසිත පහළ වෙනකොටම ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා මව් කුසක් තුල නැත්නම් මිනිසෙක් හැටියට යම් කෙනෙක් ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දේසිතත් සමගින්ම රූප කලාප තුනක් උපද්දවනවා කියලා. ඒ කියන්නේ එක දශක හැටියට අපි ඉගෙන ගත්තා කාය දශක, භාව දශක, වත්තු දශක කියන මේ දශක කලාප තුන උපද්දවාගෙනම තමයි ප්‍රතිසන්දේසිත පහළ වෙන්නේ. ඒවා කර්මජ රූප. දැන් කර්මජ රූප සියල්ල 18ක් තියෙනවා. ඒ කර්මජ රූප 18න් ඒකාන්ත කර්මජ රූප 9ක් තියෙනවා. අනේකාන්ත වශයෙන් කර්මජ රූප 9ක් තියෙනවා. දැන් ඒකාන්ත කර්මජ රූප 9 හැටියට පෙන්වා දෙන්නේ ප්‍රසාද රූප 5යි. දැන් ප්‍රසාද රූප 5 මතකයිනේ. කියන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද. මේ පහයි ඊළඟට භාව රූප දෙක. භාව රූප දෙකයි හදේවත්තු රූපයයි ජීවිතින්ද්‍රියයි. ඒතර මේ නමේ තමයි ඒකාන්ත කර්මජ රූප හැටියට පෙන්වන්නේ. එතකොට මේවා ඒකාන්ත කර්මජ රූප වශයෙන් නම් කරන්නේ වෙන කිසිම හේතුවකින් මේ රූපයන් ඉපදවීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ දැන් මේ අපි ඉගෙන ගත්ත දැන් ඒකාන්ත කර්මජ රූප 9 හැටියට පෙන්නපු මේ ප්‍රසාද රූප 5 භාව රූප 2 ජීවිතින්ද්‍රිය රූපය ඊළඟට දැන් භව රූප දෙකයි ඊළඟට ජීවිතින්ද්‍රිය රූපයයි හදේවත්තු රූපයයි ප්‍රසාද රූප පහයි කියන මේ නමය කර්මයෙන් හැර වෙන කිසිවකින් උපද්දවීමේ නැත්නම් හට ගැනීමේ හේතුවක් නැහැ. ඒක පැහැදිලිනේ. දැන් ඒ කියන්නේ දැන් ප්‍රසාද වස්තු වෙන කිසිවකින් හටගන්නේ නැහැ. කර්මයකින් තොරව. භව රූපත් එහෙමයි. දැන් ගස් වැල් වල භව රූප නැහෙනේ. ඒතර මේ භව රූප හටගන්නේත් කර්මයෙන්මයි. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය රූපයත් එහෙමයි. හදේවත්තු රූපයත් ඒ විදිහටම කර්මයෙන්ම හටගන්න දේවල්. අන්න ඒ නිසා ඒවාට කියනවා ඒකාන්ත කර්මජ රූප කියලා. ඊළඟට අනේකාන්ත වශයෙන් කර්මජ රූප නමයක් තියෙනවා. ඒ තමයි මේ අවිනිභෝග රූප 8යි පරිච්ඡේද රූපයයි කියන රූප නමේ. දැන් අවිනිභෝග රූප 8 මතකයිනේ. කියන්නේ මේවා වෙන් කරන්න බැරි නිසා තමයි අවිනිභෝග රූප කියලා ඉගෙන ගත්තේ අපේ පෙර දවසේ ඉගෙන ගත්තා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන අට අවිනිභෝග රූප. ඒ කියන්නේ ඒවා වෙන්වෙන්ව පවතින්නේ නැහැ. හැම වෙලාවකම දැන් මේ රූප කලාපය ගෙන ගන්නකොට මේ අටටමයි අපි කියන්නේ සුද්ධාෂ්ටක කලාපය කියලා. ඒක අපි තව ඉදිරියේදී තියෙන්නේ රූප කලාප. කියන්නේ මේ සමුට්ටාන වලින් පස්සේ. ඒතර ඒ නිසා මේ අවිනිභෝග රූප 8යි පරිච්ඡේද රූපයයි කියන මේ රූප නාමය අනේකාන්ත කර්මජ රූප. දැන් ඒවාට අනේකාන්ත කර්මජ රූප කියලා කියන්නේ දැන් මේ මූලික වශයෙන් පෙන්වුපු මේ සුද්දාස්තක කලාපයයි පරිච්ඡේද රූපයයි කියන රූප නාමය කර්මෙන් පරිබාහිරව වෙනත් හේතුන් නිසාත් හටගන්නවා. දැන් බාහිර ලෝකය ගැන අපි සාකච්ඡා කරනකොට මේ බාහිර ලෝකයේ තියෙන ගස්වැල් වල මේ ජාලයේ මේ පස්වල තව නොයේකුත් මේ බාහිර ලෝකයේ තියෙන වස්තුන් තුල අපිට අවසානයේදී ධාතු වශයෙන් හරි රූප කලාප වශයෙන් හරි එකතු කර ගන්නකොට සම්මුඛ වෙන්නේ මේ සුද්දාෂ්ට කලාපය. පැහැදිලිනේ දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටකය තමයි මේ බාහිර ලෝකයේ වස්තු තුල තියෙන්නේ. ඒතර ඒවා කර්මයෙන් හටගත්ත දේවල් නෙවෙයි. අන්න ඒ නිසා තමයි ඒවට අනේකාන්ත කර්මජ රූප කිව්වේ කර්මයෙන් නිසාත් පහළ වෙනවා වෙනත් හේතු නිසාත් පහළ වෙනවා. හැබැයි අර ඒකාන්ත කර්මජ රූප කියලා නම් කරපු රූප නාමය වෙන හේතුන් නිසා හටගන්නේ නැහැ. කර්මය නිසාමයි හටගන්නේ. ඒකේ වෙනස තේරුම් ගන්න ඕන. ඒතර ඒක තවත් අපි පැහැදිලි කළොත් දැන් කෙනෙකුගේ ජීවිතයක් තුළ දැන් ශරීරයක් හැටියට අපි මනුෂ්‍ය ලෝකයේ තුල මේ ප්‍රතිසන්දිය ලැබලා ඉන්න අවස්ථාව නිසා දැන් මූලික වශයෙන් පෙන්නනවා දැන් අපේ ශරීරය තුල ප්‍රතිසන්දිය ලැබූ මොහොතේ පටන් කර්මජ රූප පහළ වෙනවා. දැන් කර්මජ රූපයන් ක්ෂණයක් පාසා පහළ වෙනවා. එතන ක්ෂණයක් කියලා කිව්වේ දැන් සිතකට අවස්ථා තුනක් තියෙනවානේ. උප්පාදක්ෂණ, තිතික්ෂණ, භංගක්ෂණ කියලා. එතකොට මේ කර්මජ රූප සිතේ උප්පාදක්ෂණයේ කර්මජ රූප උපද්දවනවා, තිතික්ෂණයේ කර්මජ රූප උපද්දවනවා, භංගක්ෂණයේ කර්මජ රූප උපද්දවනවා. එතකොට මේ ඒකයි මේ ක්ෂණයක් පාසාම කර්මජ රූප හට ගන්නවා කියලා කිව්වේ. ඉතින් මේ විදිහට කර්මජ රූප පහළ වෙනකොට දැන් ඒ කර්මජ රූපයන් තනිව පහළ ගැන පමණක් නොවේ මෙතන සාකච්ඡා කරන්නේ. දැන් අපේ ශරීරය ගත්තාම මේ ශරීරයේ අපිට මේ ලොකුවට පේන මේ ශරීරය තුල තියෙන්නේ ඍතුජ රූප කලාප. වැඩිපුරම තියෙන ඍතුජ රූප කලාප. දැන් කර්මජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප කියන දේවල් ඇහැට පේන්නේ නැහැ. දැන් මේ ඍතුවෙන් හටගන්න රූප තමයි අපිට මේ ලොකුවට ශරීරයක් හැටියට පේන්න තියෙන්නේ. ඊතර දැන් අපි ඉගෙන ගත්තා මෙතන අනේකාන්ත වශයෙන් කර්මජ රූප නමයක් පිළිබඳව. දැන් පඨවි ආදී කොටස් 8යි පරිච්ඡේද රූපයයි. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ මේ කර්මයෙන් කවර ආකාරයකින්ද රූපයන්ට බලපෑමක් එකතු කරන්නේ කියන එක සූත්‍ර පිටකයේ තුලත් නොඑක් ආකාරයෙන් පෙන්වලා දීලා තියෙනවා. දැන් මේ ප්‍රත්‍යයන් ලැබෙනකොට මෙතන ආකාර දෙකකින් ලැබෙනවා. එකක් තමයි උපස්තම්භක වශයෙන්ුත් ලැබෙනවා. ඊළඟට අනුපාලන වශයෙන්ුත් ලැබෙනවා. දැන් උපස්තම්භක වශයෙන් කියලා කියන්නේ දැන් යම්කිසි මොහතක ධර්මතාවයක් පහළ වෙනකොට ඒ ධර්මතාවයේ පහළ වීමේට ඍජුවම ඒකට බලපෑමක් ඇති කරන දේ තමයි උපස්තම්භක කියලා කියන්නේ. උපස්තම්භක වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊළඟට අනුපාලක වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ දැන් අර මුලින් පහළ වෙච්ච රූප ධර්මයකට ඒ ධර්මයේ තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න ඒක ආරක්ෂා කිරීම වශයෙන් ප්‍රත්‍යක් සපයන්නේ මේ අනුපාලන වශයෙන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන දැන් කෙනෙකුගේ ජීවිතයක ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ඒ ප්‍රසන්දිය ලැබූ කෙනාගේ ජීවිතය තුළ එයාගේ ශරීරය දැන් පැහැපත්ව හටගන්න. දැන් ශරීරය පැහැපත් වෙන්න, ඊළඟට රූප ස්වභාව ඇති වෙන්න, ඊළඟට මිහිරි කටහඬ ලැබෙන්න මේ ඔක්කොම රූපනේ. අන්න ඒවාට අර කර්මයේ උපනිශ්‍රයක් ලැබෙනවා. අනේ දැන් අපිට කෙනෙක් ලස්සනයි කියනකොට හරි එයා ගන්න මිහිරි කියනකොට පැහැපත් කියනකොට අපිට පේන්න තියෙන්නේ බාහිරින් මේ ඍතුජ රූප ටිකක්. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකය. නමුත් ඒක අර කර්මයන්ගේ උපනිශ්‍රයක් ලැබිලා ඒ ධාතුන් සෝභහමත් කරනවා කර්ම උපනිශ්‍රය කරගෙන. ඒක තමයි දැන් කුද්දක නිකායේ තියෙනවා සූත්‍රයක් නිදිකණ්ඩ සූත්‍රය කියලා. මේ නිදිකණ්ඩ සූත්‍රයේදී බුදුහාඳුරු පෙන්වා දෙන්නේ මේ දන් දීම නිසා ඒ ඒ අයට භවයන් තුල ඇතිවන ඵල විපාකයන් පිළිබඳව මේ නිදිකණ්ඩ සූත්‍රයේදී පෙන්වා දෙනවා. ඒතර ඒකේ එක ගාථාවකින් පෙන්වා දෙනවා දැන් මේ දන් දීමෙන් ලැබෙන විපාක හැටියට සුවන්නතා සුස්සුරතා සුසංඨාන ස්වරූපතා ආදිපච්ච පරිවාරෝ සබ්බමේතේන ලබ්බති කියලා. ඒ කියන්නේ එතන පෙන්වා දෙනවා මේ සුවන්නතා මේ දන් දීම නිසා අන්න දැන් දන් දීම කියන්නේ කුසල කර්මයක්. ඒතර අපි දානයක් පූජා කරනකොට අපිට පහළ වෙන්නේ අපි ඉගෙනගත්ත කුසල් සිත් අට අතරින් එකක් තමයි පහළ වෙන්නේ. නේ? එකක්නේ පහළ වෙන්නේ. ඒතර අන්න කර්මයක්. ඒතර මේ දානය පූජා කිරීම නැත්නම් දන් දීම කියන එක කුසල කර්මයක්. කුසල් සිතකින් කරන්නේ. එතකොට අන්න දැන් දන් දීම නිසා අන්න කියන සුවන්නතා මනා පැහැපක් බවක් ලැබෙනවා. මේ දන් දීම හේතු කොටගෙන උපදින උපදින භවයන් තුල. ඊළඟට සුස්සුරතා. එතන සුස්සුරතා කියන තමාන්ගේ මේ ස්වරය. ස්වරය කියන හඬ මිහිරි හඬක් ලැබෙනවා. ඊළඟට සුවන්නසා සුස්සුරතා සුසන්ඨාන. කියන්නේ මනස සටහන් නැති ශරීරයක් ලැබෙනවා. දැන් අපි කියන්නේ ආරෝහ පරිණාහ සම්පත්තියෙන් බොහොම ප්‍රියකරු ශරීරයකින් කෙනෙක් ඉපදුනා කියලා. අන්න ඒක අර මනසන්ඨාන ඇතිව උපදින එකත් මේ කුසල කර්මයෙන් ලැබෙන්නේ. ඊළඟට සුරූප තමනා රූපවත් බව. ඉතින් කියන ආදිපච්ච පරිවාරෝ සබ්බමේ තේන ලබ්බති මේ පරිවාර කොටගත් අනිත් හැම දෙයක්ම මේ දන් දීම තුලින් ලැබෙනවා කියලා. එතකොට අන්න දැන් කර්මජ රූප පහළ වෙනකොට දැන් අපි ප්‍රතිසන්දිය ලැබූ මොහොතේ පටන් පහළ වෙන හැම මොහොතකම ඒ සිත යම් වෙලාවක පහළ වෙනවා නම් ඒ හැම අවස්ථාවකම කර්මජ රූප පහළ වෙනවා. අපි කියන උපාදක්ෂණ, තිතික්ෂණ, බංගක්ෂණ කියන මේ අවස්ථා තුනේම කර්මජ රූප උපද්දවනවා. ඒ නිසා තමයි අපිට මේකේ අඩුවක් පේන්නේ නැතිව දැන් අර සමහරලාවට ඔය අත්තු පවා කියනවනේ දැන් මේ කෙනා දැන් කොච්චර වයසට ගියත් එන්න එන්න තරුණ වෙනවා වගේ කියලා අහලා තියෙනවනේ. එහෙම කියනවනේ. වයසට යන්නේ නැහැ මේ කෙනා කියලා. ඒ කියන්නේ මොකද්ද මේ? එයා බොහොම ලස්සනට ලස්සන වෙනවා කියලා කියන්නේ අර කර්මජ රූප අර අනිත් රූපයන්ට උපනිශ්‍රේ ලැබිලා ඒකෙන් සෝභාමත් කරන මේ රූප කලාපයන්. අන්න ඒ නිසා තමයි එයා අපිට වෙනසක් පේන්නේ නැතිව මෙයා හැමදාම එක වගේ ඉන්නවා කියන හැඟීමක් අපිට දැනෙන්නේ අර හැම සිතකින්ම කර්මජ රූපයන් උපද්දවන නිසා. උපාදක්ෂණ, ත්‍රිතික්ෂණ, බංගක්ෂණ කියන. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කර්මයේ උපනිශ්‍රයක් ලැබිලා කර්මජ රූපයන් පහළ වෙන්නේ. ඒතකොට ඒකෙන් දැන් පැහැදිලි වෙන්නේ දැන් කර්මජ රූපයන්ගෙන් විපාකයක් ඇති කරනකොට කර්මජ රූප පහළ වෙනකොට දැන් කර්මයට පමණක් ඒ දේ සිදු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු ඒ කෙනා දැන් කුසල කර්මයකින් ප්‍රතිසන්දිය ලැබුවා නම් ඒ කෙනා බොහොම රූපවත් බවකින් යුක්ත වුණා නම් දැන් කර්මයට පමණක්ම ඒ ස්වභාවය පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් ඒක සඳහා සුදුසු ආහාර පානයන්ගේ උපනිශ්‍රය ලැබෙන්න ඕන. සුදුසු ඍතුන් ලැබෙන්න ඕන. ආහාර පාන ලැබෙන්න ඕන. එහෙම නොවුනොත් කර්මයට විතරක් ඒක කරන්න බෑ. දැන් ඒක පැහැදිලි දැන් තථාගතයන් වහන්සේ කියලා කියන බොහොම ලස්සන කෙනෙක්. මේ දැන් සිද්ධාර්ථ කුමාරයා කියනකොට. එතකොට සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මිලා දැන් දැන් අර දුෂ්කර ක්‍රියා කරන අවධිය තුල ක්‍රමයෙන් ආහාර පාන ගැනීම අඩු කළා. මේක අර අරිය පරියසන සූත්‍රෙම පෙන්වලා දීලා තින කොහොමද ශරීරයට මොකක්ද උනේ කියලා. නේද? එතකොට කියනවා දැන් අර ලස්සනට තිබුණු ශරීරයේ ක්‍රමයෙන් හැකිලෙන්න පටන් ගත්තා කියනවා. දැන් S2 කිව්වේ අර දැන් ජලයේ සිඳී ගියපු ලිම් පතුලක අර ජලයේ යාන්තමින් පේන්න තියෙන වගේ තමයි S2 පේන්න තියෙන්නේ කියනවා. ඊට පස්සේ දැන් අර තමන්ගේ ශරීරයේ ඇටකොටු ටික හරියට දැන් අර පැලක දිරා ගියපු දේවල් වගේ කියලා කියනවා. ඊට පස්සේ තවත් නොඑක් ආකාර උපමාවකින් දක්වන මේ තමන්ට වෙච්ච දේ. ඉතින් එතකොට මේ එහෙනම් අර තිබුණු රූප ස්වභාවය එහෙම පිටින්ම නැති වෙලා ගියා. යටපත් වුණා අර අනිත් බාහිර සාධකයන් නොලැබෙන නිසා. දැන් ඒකෙන් අන්න ඒ නිසා තමයි කිව්වේ මේ එකම හේතුවකින් කිසිම දෙයක් සිදු කරන්නේ නැහැ කියලා. එහෙනම් අන්න නමුත් තථාගතයන් වහන්සේ ඊට පස්සේ දුෂ්කර ක්‍රියාව අතහැර නැවත ආහාර පාන සුදුසු පරිදි ලැබෙනකොට මේ ඍතු නියමාකාරයෙන් ලැබෙනකොට අන්න නැවතත් ඒ ස්වභාවය මතුවෙන්න පටන් ගත්තා. ඒතරන් ඒ වගේ තමයි අපිටත්. දැන් අපිත් හිතන්නේ තමන් ලස්සනට ඉන්නවා කියලා. ඒතර තමන් බොහොම ලස්සනට හිටියට දැන් රෝගයක් වැළඳිලා ආහාර පාන ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අර ස්වභාවය හැම යටපත් වෙනවා. අන්න එහෙනම් ඒකිනුත් පැහැදිලි වෙන්නේ මේ කර්මයට පමණක් තනියෙන් ඒ දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අර කර්මයේ උපනිශ්‍රයක් ලැබිලා අන් අනිකුත් ධාතුන් සෝභාමත් කරනවා. අන්න ඒ නිසා තමයි මේ කර්මයන්ගේ ඒ ස්වභාවයක් අපිට विद्यमान වෙන්නේ. එතකොට දැන් කර්මජ රූප මේ ඒකාන්ත කර්මජ රූප නමේ හැටියට සඳහන් කරපු මේ ප්‍රසාද රූපයන් ගැන අපි මීට පෙරත් සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ප්‍රසාද රූපයන් පහළ වෙන්න මූලික වශයෙන්ම උපකාර කරන්නේ කර්මය. ඒකට කර්මයමයි. ද වෙන කොයිතරම් ඍතුව ලැබුණත් හොඳට. ඊළඟට වෙනත් කොයිතරම් ආහාර රූප ලැබුණත් ඊළඟට චිත්තජ රූපයන් ලැබුණත් අන කර්මයෙන් තොරව මුලින්ම ප්‍රසාද වස්තුන් පහළ වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි භව රූප. ඊළඟට හදේ වත්තු රූප, ජීවිතින්ද්‍රිය රූප කියන මේ ඔක්කොම කර්මයෙන්මයි හටගන්නේ. අපේ ජීවිතය කියලා කියන්නේත් ඒකටමයි. දැන් අපි සත්වයක් ඉපදුනා කියනකොට සත්වයක් ප්‍රතිසන්දිය ලැබුවා කියනකොට දැන් අපි සත්වයා කියලා නම් කරන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඔය හයටනේ. ඒතර දැන් අපේ මේ ඉඳුරන් පහට තමයි මේ ප්‍රසාද පහ කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ සිත පහළ වෙන්න උපනිශ්‍රේ වෙන ධර්මතාවයට තමයි අපි කියන්නේ හදේවත්තු රූපය කියලා. ඊට පස්සේ මේ සිත එක තැනකින් හටගෙන නිරුද්ධ වෙනකොට එතනින්ම නිරුද්ධ වෙලා යන්නේ නැතිව නැවත නැවත හටගන්නේ ජීවිතින්ද්‍රිය නිසා. ඒක ජීවිතින්ද්‍රියෙන් තමයි මේක පාලනය කරන්නේ. අපි ජීවිතින්ද්‍රිය ගැන ඉගෙන ගන්නකොටත් කතා කරේ යාතේසං අරූපීනං ධම්මානං ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත්තනා ජීවිතං ජීවිතින්ද්‍රියන් කියලා. ඒතර මේක සම්පූර්ණයෙන්ම මේ ආයු සන්තතිය පාලනය කරනවා කියන අර්ථයෙන් තමයි ජීවිතින්ද්‍රිය කියලා කියන්නේ. එහෙනම් මේ අපේ සිතේ යම් වෙලාවක සිතක් පහළ වෙනවා ඒ පහළ වෙන සිතක් පාසාම ජීවිතින්ද්‍රිය රූපයත් පහළ වෙනවා. ඒක සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම අතර ජීවිතින්ද්‍රිය එකක්නේ. පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතින්ද්‍රිය. අන්න ඒතර ජීවිතින්ද්‍රියකින් තොරව සිතක් පහළ වෙන්නේ නෑ. ඒ ජීවිතින්ද්‍රිය තමයි මේක පාලනය කරන්නේ. එතකොට ජීවිතින්ද්‍රිය කියන්නේ කර්මජ රූපයක්. දැන් මෙතන සිතත් එක්ක සම්බන්ධ කරන නාම ජීවිතින්ද්‍රිය රූපයත් එක්ක සාකච්ඡා කරන්නේ රූප ජීවිතින්ද්‍රිය. ඒතර රූපේ පහළ වෙන්නේත් රූප ජීවිතින්ද්‍රිය පහළ වෙන්නේත් කර්මය උපනිශ්‍රේ කරගෙන කර්මජ රූපයක් හැටියට. ඉතින් මෙන්න මේ 18 තමයි කර්මජ රූප කියලා කියන්නේ. ඉතින් ඒක පැහැදිලි. අපිට තව ඉදිරියේදී මේක සාකච්ඡා කරන්න පුළුවන් තවත් දීර්ඝ වශයෙන්. ඊට පස්සේ තියෙනවා චිත්තජ රූප. දැන් චිත්තජ රූප කියලා කියන්නේ සිතෙන් උපද්දවන රූප කලාපයන්ට රූප ධර්මයන්ට. දැන් කර්මජ රූප සිතේ ෂණයක් පාසා හටගත්තට ඒ කියන්නේ උපාද තితి භංග කියන අවස්ථා තුනේම පහළ වුණාට චිත්තජ රූප එහෙම පහළ වෙන්නේ නැහැ. දැන් ආචාර්ය මතයක් තියෙනවා ප්‍රත්සන්දි සිතෙන් චිත්තජ රූප උපද්දවන්නේ නැහැ. ඒ වගේම සත්වීන්ගේ චුතිසිතිනුත් මේ චිත්තජ රූප උපද්දවන්නේ නැහැ කියලා ආචාර්යයන් අතර මතයක් තියෙනවා. ඊට පස්සේ තවත් මතයක් තියෙනවා සියලු සත්වීන්ගේම චුතිචිත්තයෙන් රූප උපද්දවන්නේත් නැහැ කියලා. ඒකට හේතු වශයෙන් විභංගට්ට කතාවේ දක්වන්නේ දැන් අපි పూర్ව භවයේ මරණාසන්න මොහොත එළඹෙනකොට ඒ මොහොතේදී සිත බොහොම දුර්වලයි. සිත දුර්වලයිනේ බොහොම. ඇයි දුර්වල වෙන්නේ? දැන් මරණාසන්න මොහොත එළඹෙනකොට දැන් අපේ කර්මජ රූප හට ගැනීම නවතිනවා. චුතිසිත පහළ දැන් චුතිසිතේ ප්‍රමාණය අපි ඉගෙනගෙන ඉතන චිත්තක්ෂණ 17ක් කියලා. ඉතන චිත්තක්ෂණ දැන් චුතිසිතේ භංගයට චිත්තක්ෂණ 17ක් ඉතිරිව තිබියදී කර්මජ රූප හට ගැනීම නවතිනවා. ඒතර කර්මජ රූප හට ගැනීම නවතිනවා. එතකොට සිත ඇසුරු කරන්නේ හදේවත්තු රූපය. හදේවත්තු රූපය කියලා කියන්නේ කර්මජ රූපයක්. එතකොට කර්මජ රූපයක් තුල දැන් අවසාන වශයෙන් චුතිසිතේ භංගය වෙනකොට අන්න භංගක්ෂණය වෙනකොට එතන තියෙන්නේ දැන් අර මීට චිත්තක්ෂණ 17කට කලින් හටගත්ත රූප කලාපයක්. ඒ සිතේ අවශ්‍ය චිත්තක්ෂණ 17යි. ඒතර චිත්තක්ෂණ 17ක් කියන්නේ මරණයට නැත්නම් චුතියට චිත්තක්ෂණ 17ක් තිබීදී කර්මජ රූප හට ගැනීම නවතිනවා. එතකොට දැන් පවතින්නේ මීට ටික වෙලාවකට පෙර හටගත්ත හදේවත්තු රූපය. එතකොට හදේවත්තු රූපය ඇසුරු කරගෙන පවතින සිත් පරපුර බොහොම දුර්වල සිත් පරපුර. එතකොට එතන අර ඉන්ද්‍රිය දුබලතාවයේ හේතු කොටගෙන වස්තු දුබලතාවයේ හේතු කොටගෙන ඒ සිත බොහොම දුබලයි. එතකොට එතනින් චුත වෙලා ප්‍රතිසන්දිය ලබනකොට ඊට පස්සේ පැහැදිලි කරනවා දැන් මේක අලුත් භවයක්. එතකොට ඒ අලුත් භවයේ තුල තියෙන නුහුරු නුපුරුදු ස්වභාවය හේතු කොටගෙනත් ඊළඟට අර අනිකුත් ඒ සඳහා උපනිශ්‍රේ වන ප්‍රත්‍ය ධර්මයන් ලැබෙන් මේ තියෙන දුර්වලතාවයත් හේතු කොටගෙන ප්‍රත්‍සන්දිසිතේ උපාදක්ෂණේ කියනවන්න චිත්තජ රූප හටගන්නේ නෑ කියනවා. අපි ඉස්සෙල්ලා කිව්වේ කර්මජ රූප හටගන්නවා. නමුත් චිත්තජ රූප හටගන්නේ උපාදක්ෂණේදී. ඒතර කියනවා මුලින්ම සත්වයාගේ කියන්නේ ප්‍රතිසන්දිය ලැබූ සත්වයාගේ චිත්තජ රූප හටගන්නේ ප්‍රතිසන්දසිතේ උපාද තితి භංග කියන අවස්ථා තුන පහු වෙලා ඊට පස්සේ හටගන්න අන්න භවාංග සිතේ තිතික්ෂණයේ ඉඳලා තමයි කියනවා නේ උපාදක්ෂණයේ ඉඳලා කියලා කියනවා චිත්තජ රූප පහළ වෙන්නේ අනිත් කාරණාව තමයි චිත්තජ රූප හටගන්නේ උපාදක්ෂණයේ පමණයි තිතෙක්ෂණයේ භංගක්ෂණයේ චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. හේතුව තමයි සිත උපාදක්ෂණයේදී බලවත් කියලා කියනවා. සිත කියන්නේ උපාදක්ෂණයේ බලවත් ඒ කවරක් නිසාද? ඊට పూర్ව චිත්තයේ උපනිශ්‍රයක් මේ සිතට ලැබෙන නිසා මේ සිත බලවත් උපාදක්ෂණයේදී. ඒ නිසා චිත්තජ රූප පහළ කරනකොට සිතේ උපාදක්ෂණයේදී පමණයි චිත්තජ රූප පහල කරවන්නේ තිතික්ෂණයේදී භංගක්ෂණයේදී චිත්තජ රූප පහල කරන්නේ නැහැ කියලා කියනවා. ඒතර අන්න අර කරුණ ඒ කියන්නේ වස්තු දුර්වලතාවය, ආරම්මන දුර්වලතාවය, අලුත් භවයේ තියෙන නුහුරුණු පුරුදු ස්වභාවය හේතු කොට අනිත් ප්‍රත්‍ය ධර්මයන්ගේ බලවත් ආකාරයෙන් උපනිශ්‍රයක් ලැබෙන්නේ නැති නිසා මේ ප්‍රතිසන්ද සිතෙන් රූප උපද්දවන්නේ, ඒ කියන්නේ චිත්තජ රූප උපද්දවන්නේ නැහැ කියලා කියනවා. කර්මජ රූප උපද්දවනවා. එතකොට ඒ විදිහට දැන් චිත්තජ රූප හැම සිතකින්මත් උපද්දවන්නේ නැහැ. ඒතර චිත්තජ 89ක් සිත් වලින් චිත්තජ රූප උපද්දවන්නේ සිත් 75ක විතරයි. ඒ කියන්නේ දැන් විපංච විඥාණය කියලා අපේ සිත් 10ක් ඉගෙනගෙන තියෙනවා. ඒ විපංච විඥාන සිත් වලින් මේ චිත්තජ රූප උපද්දවන්නේ නැහැ කියලා කියනවා. ඒ චිත්තජ රූප උපද්දවන්නේ නැති වෙන්න හේතුව තමයි දැන් ඒ දිපංච විඥාන කියන සිත්වල යෙදෙන චෛසික ධර්ම අපි ඉගෙන ගත්තා මේ සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම. ඒතර අන්න ඒ සිතේ තියෙන දුබල බව හේතු කොටගෙන තමයි ඒ සිතෙන් චිත්තජ රූප උපද්දවන්නේ නැත්තේ. ඊළඟට කියනවා මේ දැන් අරූපාවචර සිත්. තියෙනවනේ දැන් අරූපාවචර කුසල් සිත් හතරක් තියෙනවානේ. අන්න අරූපවචර කුසල් සිත් හතරෙනුත් චිත්තජ රූප උපද්දවන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඒ කවරක් නිසාද දැන් අරූපවචර ලෝකවල රූපයක් සම්මුඛ වෙන්නේ නැහැ. ඒ නිසා එහි රූප ඉපදවීමක් නැහැ කියලා කියනවා. ඉතින් ඒ මෙහා තියෙන අනිකුත් සිත් වලින් චිත්තජ රූප උපද්දවනවා. ඉතින් ඒකත් අපි තේරුම් ගන්නට ඕන. ඉතින් මේක තමයි මේ සිතේ තියෙන ස්වභාවය. ඉතින් මේ ආකාරයෙන් මේ පෙන්වලා දෙන රූප කලාපයන් දැන් හැම වෙලාවකම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත ධර්මතාවයක්. ඒ කියන්නේ දැන් අපිට මේ මොහොතේ පවා චිත්තජ රූප හට ගන්නවා. දැන් ඊටර චිත්තජ රූප හට ගන්නකොට දැන් අර අප තුල දැන් මේ මොහොතේදී අපිට යම්කිසි රූපයක් පේනවා නම් දැන් අපිට ශබ්දයක් ඇහෙනවා නම් ඒතර ශබ්ද ඇසීම වශයෙන් අපිට පහළ වෙන්නේ ඒත් අහේතුක සිතක්නේ. ඒත් දිපංච විඥාන සිත් අතරින් එකක තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානය. ඒතර ඒ සෝත විඥානය කියන්නේ මේක විපාක සිතක්. ඒතර විපාක සිත මේක යෙදෙන චෛසික ධර්ම නම් සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම. ඒතර මේ සිතේ අපි විපාක සිත් කියලා කියන බොහොම ශාන්ත ස්වභාවයෙන් යුක්ත වෙච්ච සිත් කොටාසයක්. ඉතින් මේ දීපංච විඥානය නිසා දැන් මේ ඇතිවන අපේ සිත් වලින් චිත්තජ රූප උපද්දවන්නේ නැහැ. ඒ කියන්නේ දැන් පහළ වෙන එක සිතකින්වත් චිත්තජ රූප උපද්දවන්නේ නැහැ කියන එක නෙවෙයි අපිට පහළ වෙන්නේ සෝත විඥානය විතරක් නෙවෙයිනේ. දැන් ඒ සෝත විඥාණයෙන් ඒක අරමුණු කරගෙන චිත්ත වීති කොවිතරම් පහළ වෙනවද? තව දීපංච විඥාණයෙන් හැරුණකොට තව අනිකුත් සිත් කොතෙක් අපිට පහළ වෙනවද? ඒ නිසා ඒ හැම වෙලාවකම චිත්තජ රූප උපද්දවනවා. හැබැයි උපාදක්ෂණයේදී පමණයි. ත්‍රිතික්ෂණයේදී භංගක්ෂණයේදී චිත්තජ රූප උපද්දවන්නේ නැහැ. හේතුව දැන් ත්‍රිතික්ෂණයේදීත් භංගක්ෂණයේදීත් සිත කියන එක දුර්වලයි. ඒක පැහැදිලිනේ දැන් සිතේ අවස්ථා තුනෙන් දැන් තිතිය භංගය දැන් භංගයකින් තිතිය කියන්නේ දැන් භංගයට ආසන්නයි. ඒතර භංගයට ආසන්න කියන්නේ දුර්වලයි. ඒ නිසා දුර්වල නිසා තමයි ඒකෙන් චිත්තජ රූප උපද්දවන්නේ නැත්තේ. උපාදක්ෂණයේදී උපද්දවන්නේ දැන් పూర్වයේ පහළ වුණානේ සිතක්. එතන పూర్වය කියලා කිව්වේ పూర్වයේ දැන් ගොඩක් ඈතින් නෙවෙයි. දැන් හැම වෙලාවකම දැන් සිතේ පහළ වීමට ප්‍රබල බලපෑමක් එල්ල කරනවා ඊට පෙර පහළ වෙච්ච සිත ඊට පෙර පහළ වෙච්ච සිතේ උපනිශ්‍රයක් ලැබෙනවා ආසේවන ප්‍රත්‍යක් හැටියට. මේ ඒ සිතේ ආසේවනය ලැබිලා තමයි උපනිශ්‍රයක් ලැබිලා තමයි ඊළඟ සිත පහළ වෙන්නේ. ඒතර ඒ නිසා තමයි අපිට යම් දෙයක් පිළිබඳව ලෝභයක් ඇති වුනහම ඒක රූපයක් දැක්කහම දැන් ඊළඟට පහළ වෙන සිතත් අර සිතේ උපනිශ්‍රයක් ලැබිලා ඒකම අරමුණු කරගෙන පහළ වෙනවා. දැන් ওই විදිහට ඕක දිගින් දිගටම පහළ වෙනවා. එන්න එන්න එන්න මොකද වෙන්නේ? බලවත් වෙන. මොකද අර పూర్වයෙන් පහළ වෙච්ච සිතේ උපනිස්සරයක් අනිත් සිතට ලැබෙන නිසා. අන්න ඒ නිසා තමයි සිත උපාදක්ෂණයේදී බලවත් වෙනවා. ඒ නිසා තමයි ඒකෙන් චිත්තජ රූපයන් උපද්දවන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කර්මජ රූප, චිත්තජ රූප වශයෙන් රූප සමුට්ඨාන දක්වලා තියෙනවා. ඊළඟට තියෙනවා ඍතුජ රූප. දැන් ඍතුජ රූප කියලා කිව්වේ දැන් ඍතුජ රූප දැන් කර්මජ රූප 18ක් කිව්වා. ඊට පස්සේ චිත්තජ රූප තියෙන්නේ 15යි. අපි චිත්තජ රූප ගැන කතා කරේ නෑනේ. චිත්තජ රූප 15ක් තියෙනවා. එතන 15ක් කියලා කිව්වේ අවිනිභෝග රූප 8යි. ඊළඟට පරිච්ඡේද රූපයයි. ඊළඟට දැන් විඥාප්ති රූප 2යි, විකාර රූප 3. මේ ඔක්කොම උපද්දවන්නේ සිතින් උපද්දවනවා. ඒ කියන්නේ අවිනිභෝග රූප 8යි. ඊළඟට පරිච්ඡේද රූපයයි, විකාර රූප 3යි, ඊළඟට විඥප්ති රූප දෙක. දැන් මේ ඔක්කොම පද්දවන්නේ චිත්තජ රූප හැටියට. ඒ කියන්නේ අපි දැන් වචනයක් කතා කරනකොට යම්කිසි ක්‍රියාවක් සිදු කරනකොට මේ ඔක්කොම සිතේ බල බලපෑමෙන් තමයි සිදු කරන්නේ. දැන් අපි විඥප්ති කියලා කිව්වේ වටනේ. දැන් අපි මේ කතා කරන්නේ වාග් විඥප්තියෙන්. වාග් විඥප්ති රූපය. ඒතර අපේ ඉරියව් අපි එහා මෙහා පවත්වන්නේ ඒත් කාය විඥප්තියෙන්. එතකොට කාය විඥාප්තිය වාග් විඥාප්තිය කියන මේ දෙකම චිත්තජ රූප සිතෙන් හටගන්නේ. ඒ කියන්නේ යම් වෙලාවක දැන් මට යම්කිසි වචනයක් ප්‍රකාශ කරන්න ඕන කියලා මුලින්ම හිතක් තමයි පහළ වෙන්නේ. ඒක කොයිතරම් ඉක්මනින් සිදු වෙනවද? නේද? ඒක දැන් කියලා දෙන්නත් අමාරුයි. ඇයි හේතුව මොකද්ද? දැන් මම ඊළඟට මොකද්ද කියන්නේ කියන දැන් වචනය මුවින් පිට වෙන්න පෙර සිතක් පහළ වෙන්න ඕනනේ. ඒ සිත පහළ වෙනකොට ඒ සිතත් එක්ක තමයි මේ චිත්ත කිරිය වායෝ ධාතුවක් හටගන්නේ. එතකොට ඒ ඔස්සේ තමයි මේ සුදුසු පරිදි මේ උගුරු සකස් කරවලා දීලා මේ දිවේ මුදුන ඒ සුදුසු වචනේ උච්චාරණය වීමට සුදුසු ස්ථාන කරනවල ගැටෙන්නට සලස්වන්නේ. ඊට පස්සේ ඒ වායෝ වායෝ ධාතු ඒ සුදුසු ස්ථානවල ගැටෙන්න සලස්සන්නේ ඒ චිත්තකිරිය වායෝ ධාතුවේ. ඒතර දැන් එක අකුරක් පාසා එක වෙනස් වෙන්න ඕනනේ. ඇයි අපි කතා කරන වචනවල දැන් සිංහල නම් භාවිත කරන්නේ දැන් සිංහලනේ භාවිත කරන්නේ. දැන් ඕකේ දාන්තජ, මූර්තජ, කාණ්ඨජ, තව ඕකේ කාණ්ඨ තාලුජ නේ ඕස්තජ ඔය වගේ නොයෙකුත් තියෙන ඒ තැන්වල මේ වායෝ ධාතුව ගැටෙන්න ඕන, දිවේ මුදුන, ස්ථාන කරනවල ගැටෙන්න ඕන. ඒතර ඒ ඔක්කොම කරන්නේ මේ චිත්ත කිරී වායෝ ධාතුවෙන්. ඒතර ඒක දැන් රූප කලාපයක් තමයි පහළ වෙන්නේ. ඒතර දිව එහෙට මෙහෙට හරවනවා කියලා කියන්නේ රූප කලාප. ඒතර ඒක කරන්නේ චිත්තජ රූප වලින්. චිත්තජ රූපී උපකාරයකින් වායෝ ධාතුවෙන්. ඒතර අන්න ඒ නිසා තමයි මේවා චිත්තජ රූප හැටියට පෙන්වුවේ. ක්‍රියාවත් එහෙමයි. දැන් අපේ අත්පා අපිට එහෙට මෙහෙට කරන්න ඕන දැන් රූපයට එහෙම කරන්න ශක්තියක් නැහැ. ඒක පැහැදිලිනේ. දැන් රූපය කියන්නේ කිසිම ශක්තියක් නැති එකක් නේ. දැන් ඒ නිසානේ මේ විඥානය පහ වුණාට පස්සේ අර කියනවනේ චුද්ධෝ අපේත විඥානං නිරත්තංව කලින් කරන් නේ. මේ විඥානය පහ වුණාට පස්සේ අර මේක පොළවට පාතිත වෙනවා. හරියට මේ දර කෑල්ලක් වගේ කියනවා. දැන් දර කෝට්ටක් ගහකින් කඩාගෙන වැටුනහම මොකද වෙන්නේ? ඒකේ ඒ තැනම තියනවා නේද? එහෙට මේ එක්ක ඒක එතනම දි รา පත් වෙලා එතනම නැති වෙලා යනවා. ඒකට ස්වාධීන විදිහට මේ මුකුත් කරන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේ තමයි අපේ ශරීරයක්. මේ රූපකයත් එහෙමයි. දැන් මලමිනියක් දැම්මොත් තැනක මොකද වෙන්නේ? ඕක ඔතනමනේ තියෙන්නේ. නරක් වෙලා කුණු වෙලා නැකන් ඒක එහෙමමයි. එහෙනම් අපිට පැහැදිලි දැන් අපේ මලමිනිය අතර තියෙන වෙනස මොකද්ද? වෙනස තියෙන්නේ ආයු උස්මාච විඥාන. ওই තුනනේ ආයුෂ තියෙනවා, ඌෂ්ණය තියෙනවා, විඥානය තියෙනවා. ඔච්චරයි. එතකොට දැන් විඥානය තමයි මේ හැම දෙයක්ම සිදු කරවන්නේ, ක්‍රියා කරවන්නේ. එතකොට අපි සිතනවා කියලා කියන්නේ ක්‍රියා කරනවා කියලා කියන්නේ මේ ඔක්කොම සිතේ බලයෙන් කරන්නේ. ඒක හරියට දැන් රූකඩයක් වගේ කියලා කියනවා. දැන් රූකඩ දැකලා තියෙන රූකඩ නටවනකොට අර අපිට පේනවා මේ අත්පා එහෙට මෙහෙට යනවා, කට ඇරෙනවා, ඔළුව වනනවා. නමුත් ඒ ඔක්කොම ඒ රූපේද කරන්නේ නෑ. ඒව නූල් වලින් තමයි පාලනය කරන්නේ. අන්න දැන් සිත හරියට ඒ වගේ කියනවා. දැන් පැත්තක ඉඳලා හරියට කෙනෙක් නටවනවා වගේ. දැන් අපේ අත්පා එහෙට මෙහෙට කරවන්නේ, ඔළුව එහෙට මෙහෙට කරවන්නේ, ගමන් කරවන්නේ මේ ඔක්කොම සිතෙන් කරවන්නේ. එතකොට ඒ වගේම දැන් රූපී ධර්මයක් වෙච්ච මේ රූප කයටවත් තනිය මේ දේ කරන්න බෑ. නාම ධර්මයක් වෙච්ච මේ සිතටත් තනියම ඒ දේ කරන්න පුළුවන්කමක් නෑ. අන්න එතකොට ඒ සිත යම් වෙලාවක සිතක් තමයි චේතනාවක් තමයි පහළ වෙන්නේ. වචනයක් කතා කරන්න ඕන. මේ වගේ වචනයක් මං කියනවා කියලා. හරි මගේ අත උස්සන්න ඕන. හරි ගමන් කරන්න ඕන කියලා. මුලින්ම සිතක් පහළ. ඒක හරි මනෝපුබ්බංගම ධම්මා කියලා කිව්වේ. දැන් අන්න සූත්‍ර පිටකයේ තියෙන දේවලුත් මේකට දැන් එකතු කරගන්න පුළුවන් නේ. ඊතරන් හැම දෙයකටම සිත මුල් වෙනවා කියලා කිව්වේ ඒකයි. එතකොට ඊට පස්සේ දැන් සංයුත්ත නිකාය අර චිත්ත සූත්‍රයේදත් කිව්වේ කෙනේ. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නුගෝ කියලා කිව්වා. දැන් මේ සිත කියනවා හරියට අපිව පිටිපස්සේ ඉඳලා කෙනෙක් අපිව ඉස්සරහට තල්ලු කරනවා වගේ මේ සත්වයා ඉදිරියටත් අල්ලු කරනවා. ඊට පස්සේ ඉදිරියෙන් ඉඳලා කෙනෙක් අපිව ඉස්සරහට ඇදගෙන යනවා වගේ සිතෙන් අපි ඉදිරියටත් අදිනවා. ඒ කියන්නේ පස්සේ ඉඳලා ඉස්සරහටත් අල්ලු කරනවා ඉස්සරහ ඉඳලා ඉස්සරහටත් අදිනවා. මේ සිතෙන් ඒ ඒ නිසා තමයි මේ මුළු ලෝකයේම වසඟ වෙලා ගියපු එකම ධර්මය තමයි සිත කියලා කියන්නේ. ඒතර සිත ප්‍රධානයි. හැමතැනදීම. එතකොට දැන් මේ මුලින්ම සිතක් පහළ වෙනවා. ඊට පස්සේ සිතත් එක්ක සිතේ උපාදක්ෂණයේදීම අන්න චිත්ත කිරිය වායෝ ධාතුවක් පහළ වෙනවා. අන්න ඒ පහළ වෙන එක තමයි අපි කියන්නේ මේ විඥාප්තිය නැත්නම් වාක් විඥාප්තිය. කාය විඥාප්තිය. අන්න ඒ වායෝ ධාතුවෙන් මේක ඇති කරනවා. ඒක ඇති කරවන්න මූලික වශයෙන්ම උපනිශ්‍රයක් ලැබෙන්නේ මේ සිතෙන් හටගන්න චිත්තජ රූපවලට. එතකොට ඒක තවත් ඔය ඇත්තන්ට පැහැදිලි. දැන් චිත්තජ දැන් සිතට පමණක්ම ඒ දේවල් කරන්න බෑ කියන එක. දැන් කොයිතරම් අපිට හිතක් පහළ වුණත් දැන් මට නැගිටින්න ඕන කියලා. හිතන්න දැන් ලෙඩ වෙලා හිටපු කෙනෙක්. දැන් ලෙඩ වෙලා කාලාන්තේ හැදිලා කාලත් නැතුව ඉන්න කෙනෙක්ට හිතෙනවා දැන් නැගිටින්න ඕන කියලා. අත්පා ඔසවන්න ඕන කියලා. එයාට කොයිතරම් හිතක් පහළ වුණත් පුළුවන් දෙක කරන්න. බෑ කරන්න. මොකද අනිත් ධර්මයන්ගේ උපනිශ්‍රයක් ලැබෙන්නේ නැති නිසා. අන්න ඒකයි මේ නාමංච රූපංච කියන මේ නාම රූප දෙක. යමකං නාම රූපංච උභෝ අඤ්ඤුඤ්ඤ නිස්සිත. මේ දෙක ඔවුනෝන්ගේ උපකාර මත පවතින්නේ. ඒකස්මින් බිජ්ජමානස්මින්. එකක් බිඳුනොත් උභෝ බිජ්ජන්ති පච්චයෝ අනිත් එකත් නිකම්ම බිඳලා යනවා. ඒක නලකලාප සූත්‍රයේදී කිව්වෙත් ඒකමයි. මේ අර දේ නලකලාපියෝ කියලා මේ නල කලාප කිවි බටමිටි දෙකක්. දැන් බටමිටි දෙකක් එකට හේතු කරලා තියනකොට දැන් එකක් අයින් කරපු ගමන් අනිත් එකත් වැටෙනවා. ප්‍රත්‍ය නැති වෙනකොට. අන්න ඒ වගේ තමයි යම් වෙලාවක නාමයේ බිඳිල යනකොට රූපයත් බිඳිල යනවා. රූපයේ බිඳිල යනකොට නාමයත් බිඳිනවා. දැන් ඒකයි මේ අර හදේවත්තු රූපය දැන් මරණාසන්න මොහොතේදී දැන් කර්මජ රූප කලාප හට ගැනීම නවතිනවනේ මේ චිත්තක්ෂණ 17ක් තිබියදී. එතකොට සිත 17 වෙනි චිත්තක්ෂණයේදී එතනින් චුත වෙන්නේ 18 වෙනි එකක් පහළ නොවෙන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. තවදුරටත් සිතට පහළ වෙන්නට උපනිශ්‍රය වෙන වස්තුවක් එතන නැති නිසා. ඇයි චිත්තක්ෂණ 17ක් ගත වෙනකොට අර වස්තු රූපේ බිඳෙල යනවා. නැවත කර්මජ රූප හට ගන්න නැති නිසා වස්තු රූපේ හට ගැනීමක් නැති නිසා සිතට උපනිස්රේ වෙන ධර්මතාවයක් එතන නැති නිසා එතනින් චොත වෙනවා. අන්න අපි කියන විදිහට සත්වයා මරුණා කියලා. ඉතින් දැන් ඊට පැහැදිලි මේ කර්මජ රූප, චිත්තජ රූප කියන දේවල් වල ස්වභාවය. ඉතින් අද දවසේදී අපිට මීට වඩා සාකච්ඡා කරන්න කාලයක් නෑ. ඉතින් අපි ඊළඟ දවසේ ටික සාකච්ඡා කරමු. ඉතින් මේ ඇති කරගත්ත ධර්ම ඥානය අපි මේ කර්මජ, චිත්තජ ආදී රූපයන් මැනවින් තේරුම් අරගෙන මේ රූපයන්ගේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන මේ නාම රූප ධර්මතාවයන් තත්වාකාරයෙන් අවබෝධ කරගෙන අපි හැමදෙනාටම මේ භවයෙන් මිදීම පිණිසම මේ උතුම් ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැමදිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී වහන්සේට අපගේ নমස්කාරපූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.